ස්වාමීන් වහන්සේ සැප වේදනාව අපි දැකිය යුත්තේ ඔබ වහන්සේ කලින් පැවසු ආකාරයට වේදනාව පැත්තෙන් නෙමෙයි ස්වාමීන් වහන්සේ අර සංකත පීලන ස්වභාවය ඒක ස්වාමීන් වහන්සේ චුට්ටක් පහදන්න. ඔව් ඒක අපි දැන් වේදනාව මත යැපෙන්න ගියාම මේක දුක්ඛ වේදනාව මේක සුඛ වේදනාව කියලා දුක්ඛ වේදනාව ප්‍රතික්ෂේප කරනවා සුඛ වේදනාවෙහි ඇලෙනවා හැබැයි මේ හැමතැනම තියෙන හේතුප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර ධර්ම. ඒතකොට ඒ බව දැනගෙන මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නැහැ, විඳින කෙනෙකුත් නැහැ. මේ අදාළ හේතුප්‍රත්‍යයෙන් මේ ධර්ම හටගන්නවා. හැබැයි ඒ ධර්ම හටගන්නකොට සුඛ වේදනාව අපිට පවත්ව ගන්න පුළුවන් නම් ඒක ಗುಣධම් වඩන්න උදව්වක් කරගන්න පුළුවන්. අන්න ඒ ඒ අර්ථයෙන් අපි සුඛ වේදනාව උපදවා ගන්න වෑයම් කිරීම වරදක් නැහැ. හැබැයි ඒ සුඛ වේදනාවට ඇලිලා ඒක කුසලයට පාදක කරගන්න ඒක භාවනා කරන්න විදර්ශනා කරන්න නෙමෙයි මට මං මං ඒකට කැමති මං ඒ සුවයට කැමති එතකොට අපි ඒක කුසල පක්ෂයට නෙමෙයි අපි ඒක තෘෂ්ණා මූලිකව ග්‍රහණය කරගෙන එතන පවතින. ඒ නිසා එක සැනෙන් මේ මනෝභාවයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම අපි මෙතන අනාත්ම ස්වરૂපය තේරුම් ගන්න උත්සාහ කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඒ ඒවා සංස්කාර හැටියට දැකීම. ඒතර සංස්කාර කියන්නේ සංකත විපරිණාම පීලන ਸੰతాප. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. විපරිණාම කියන්නේ වෙනස් වෙනවා සහ වහා බිඳී යනවා. එතකොට පීලන කියලා කියන්නේ ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. සංతాප කියලා කියන්නේ ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා. එතකොට මේ ස්වභාවය දුක් වේදනාවටත් අදාළයි සුඛ වේදනාවටත් අදාළයි. ඒ නිසා තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියන්නේ මේ ලක්ෂණ වලින් යමක් යුක්තන ඒකට කියනවා දුක්ඛ ධර්මයක් කියලා. ඒ වේදනාව මත නෙමෙයි නින්දිත වූ හිස් බව කියන අර්ථයෙන් දුක්ඛ කියන වචනේ තේරුම ඒකයි. නින්දිත වූ හිස් ගතිය. ඒතර මේක ඒකයි හිස් කියන්නේ ඉපදිලා නිරුද්ධ වෙනවා. ඉපදිලා නිරුද්ධ වෙනවා. මොකක්වත් නැහැ අන්තිමට. ඉතින් අන්නේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කිරීම තුළ අපට අර සැපයට ඇලෙන ගතිය අඩු කරගන්න පුළුවන්. අනිත් පැත්ත තමයි අර අනාත්ම වශයෙන් දකිනකොට අපිට දුකෙහි ගැටෙන්නටවත් සැපෙහි ඇලෙන්නටවත් ලොකු පෙළඹවීමක් ඇති නොවි මනස උපේක්ෂා සහගත කරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි දුක්ඛ වේදනාව අපට බොහෝ කුසල් දහම් වඩන්න උදව් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දුක සම්මෝහය ඇති කරන්නත් හේතු වෙනවා පරේෂණය. ප්‍රඥාව අවදි කරන්න ඒක හේතුවක් වෙනවා. ඒ නිසා දුක්ඛ වේදනාවම අපට කමටහනක් කරගන්න පුළුවන්. දුක්ඛ වේදනාව යථාර්ථය දකින්නට උදව් කරගන්න පුළුවන්. දුක්ඛ වේදනාවම දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න පදනම් කරගන්න. මේ විදිහට දුක්ඛ වේදනාව අපේ ජීවිතේ කලින් කලටවත් ලැබුණ නැතිනම් අපි මේවා පිළිබඳව තෘෂ්ණාවෙන් ඇලිලා බැඳිලා උපාදාන කරගෙනම ඉන්නවා දුක් වේදනාව දැනෙන නිසා ඒ දුක් වේදනාව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන නිසා තමයි සත්වයෝ මේ සසර දුකින් මිදෙන තැනකට කවදා හරි පෙළඹෙන්නේ ඒ නිසා සුඛය විතරක් නෙමෙයි දුක්ඛයත් අපට උදව් වෙනවා ප්‍රඥාව අවදි කරගන්න. එහෙම තේරුම් ගත්තාම දුක ප්‍රතික්ෂේප නොකර ඒකෙනොත් ප්‍රයෝජන ගන්න පුළුවන්. සැපය අපට ಗುಣධම් වඩන්න උදව් වෙනවා. හැබැයි ඒක උපාදාන කරගත්තොත් ඒක අකුසලයටයි පාදක ඒක තේරුම් අරගෙන අනාත්ම ස්වરૂපයෙන් ඒ දිහා බලලා ඒක කුසලයට උදව් කරගන්න වෑයම් කරන්න. මනාව වැටහුණා අපේ සාවිනාස බොහොම පිං පෙරුවන් සරණයි.